එහි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි අපි අද ධර්ම සාකච්ඡාවක සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. රජී මාතට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි අපේ හැඳුනේ. ගරු ස්වාමීන් වහන්සේ කාන්තාවකට මේ භවයේදී රහත් වීමට බැරියයි වරණ ඇතුලේ මෙහි සසුන නැති නිසා මතයක් පවතී. ඒ සැබෑවක්ද? ඔය කියන කෙනෙක් පොඩ්ඩක් අල්ලලා විස්තර කරලා අහගන්න. ඒ කියන කෙනෙක් <clears throat> මොන පදනමේද කොහෙන්ද කතා කරලා කියන්නේ කියලා මම මේ අදහසක නෑ. ඒ නිසා මට ඒකට අවවාදයක් වශයෙන් කියන්න බලන් ඇහෙන තැන හම්බ වෙලා ඒකට තියෙන මූලාශ්‍රය වෙලා බලන්න. එහෙම නැතු මම අතනින් බෙහෙත් තාල මේ ප්‍රතිවාපහන් දෙන්න එපා. වැඩක් නෑනේ. බෙහෙත් කුණ්ඩුවේ තියෙන තැන ප්‍රතිවාපහ ගන්න ඕනේ. ඒක නිසා ඒ තනින්ම අහගන්න ඒක න කවුද කියලා ඇහුවොත් මම හොයලා දුනොත් මං අහලා කියන්නම්. කාගේද මේ පණිඩිය ආවේ කියලා ඒ ටික මට උදව් කරතයි. ඒ නිසා මේ වගේ සාකච්ඡා වලට ඕවගේ අපිට එච්චර වැදගත්කමක් නැහැ මේ ආනාපානේ ගෑනුවෙකුට කරන්න බැරිද කියලා විතරක් මට කියන්න. එහෙනම් බෑ. <coughs> ගෑනු කෙනෙකුට ආනාපානේ කරන්න බැරි නම් rahat වෙන්න බෑ. ඒක කරලා කරන එක Tamanට කරගන්න පුළුවන් දෙයක් මේ අර මේ කතාවල් අපිට අවශ්‍ය නැහැ. ඒ වගේම බෙහෙත් අහන තැනම ප්‍රතිවාපහ ගන්න. මට නම් බෙදා කවුද කියන්නේ මං අහලා කියන්නම් කරුණාවෙන්. ගරු ස්වාමින් වහන්සේ මම භාවනා කිරීමට වාඩි වී පළමුව කය දෙස බලා සිටියෙමි. එෙහිදී කයේ තද තැන් මට වැටහුණි. මම ඒවා ලිහිල් කර බලා සිටියෙමි. එවිට මට හුස්ම දැනුනි. එවිට මම ආශ්වාසයත් ප්‍රශ්වාසයත් ලෙස මෙනෙහි කළෙමි. අතරතුර එන වෙනත් අරමුණු සිහින් දැක හුස්ම රැල්ලට සිත යොමු කෙලිමි. එවිට හුස්ම රැල්ල සිහින් වේ. සිහින් වී ගොස් නැති වී යයි. එවිට මම එසේ මද වේලාවක් බලා සිටියෙමි. සුළු වේලාවකින් නැවත හුස්ම රැල්ලේ දැනීම වැඩුණි. ඒ දෙස බලා සිටන විට යලිත් නොදැනී යයි. මෙලෙස කීප සැරයක් කෙලිමි. මෙසේ හුස්ම නොදැනී යන සමහර විටක කය තිගැස්සී යයි. ඔය මේකේ විස්තරයක් තියෙනවා. ඒක Tamanට ප්‍රශ්නයක්ද නැත්නම් ප්‍රකාශයක්ද කියලා සඳහන් වෙලා නැහැ. ඒ කෙසේ නමුත් මේ විස්තර ටික අද තුන්වෙනි දවසේ ලැබිච්ච විස්තර ටික හොඳයි. මේ විදිහට මේක Tamanට දැනට මේක කරදරයක් බාධාක් නැත්නම් මේක නැවත නැවත අත්දක ගන්න පුළුවන් වෙන විදිහට සැකයෙන් තොරව මේක කරන්න පුළුවන් වෙන විදිහට එහෙම නැත්නම් මේකට ලෑස්තිලා යන විදිහට නැවත නැවත කරන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ පෙරබදුවරුන්ගේ කාලවල සෝවාන් සක්‍රදාගාමි වූ ශ්‍රාවකයන් ගෞතම බුදු ශාසනය තුළ නිර්වාණය අවබෝධ කර ඇතිද? ඔබ වහන්සේ ඒ බව අසා ඇතිද? වදාරණ සේක්වා. දන්න ධර්මින් නෑ. නිවන් දැකපු කෙනෙක් ආපු කතාවක් නෑ. ඉතින් බණ ආපු සම්බන්ධ වෙච්ච අතු තියෙනවා. හැබැයි ඉතින් සමහර විටක සුද්ධ ආවාසවල හිටියක් දන්නේ ඒක මේ ලිඛිතව නෑ. ඒ නිසා නෑ කියන එක තමයි දැනට දන්න ප්‍රමාණය හැටියට කියන්නේ. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී දකුණු පාදය වම් පාදයේ ආයාසකින් තොරව ප්‍රකට වේ. පරයන්කේදී දැඩි අදිෂ්ඨානයෙන් කුමන බාහිර බලවේගයක් පැමිණියත් පරයන්කෙන් නොමිදෙමි දැඩි වීර්යයකින් නිඳගත් අතර යම් කාලයකට පසු යටිකයේ මිදුණු ගතිය සමග එතෙක් පැවති අපහසුතා වේදනා වලින් මිදීමට හැකි විය. සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී අති දමන්නාක් මෙන් ඇති ගැඹුරු ආශ්වාස ප්‍රශ්වාසයක් ප්‍රකට විය. තවත් කාලයකට පසු ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී කාලය දීර්ඝ වී ඇති බවත් අතරතුර කාලයේ යම් විවේකයක් ඇති බවත් ප්‍රකට විය. උඩුකයේ ලේ ගමනාගමනයේ වැනි දියර ගැලීමක් හා වාතයේ කැළඹෙන අයුරු ප්‍රකට විය. ඒ සමගම යම් බාහිර බලවේගයක් ක්‍රියාත්මක වනු දැන්නේ. එම බලවේගය දකුණට පවති දරුණුව පවතින මුළු කාලය තුල පරයන්කේ සිටීමින්ම මෛත්‍රී භාවනාව කෙලෙමි. එම බලවේගයේ පහව ගිය පසු නැවතත් උඩුකය වෙතට සිත යොමු කෙලෙමි. උඩුකය ඊතා නිසසල විය. එම නිසා සිත නැවත ආශ්වාස ප්‍රශ්වාසය වෙත යොමු කෙලෙමි. සෞම්‍ය තත්ත්වයක් විය. මෙසේ සිටින කල යම් යම් අවස්ථාවන්හිදී ශරීරයේ යම් බලවේගයක් නිසා වමට ඇදී යන බවක් දැනිනි. එවිට නැවත උඩුකය වෙත සිත යොමු කර බලන විට ශරීරයේ වෙනසක් ප්‍රකට නොවිය. මේ අයුරින් කීප විටක්ම සිදුවිය. නමුත් ඒ සිහිය පවත්වා ගැනීමට නොහැකි තරම් තදබල නොවිය. මේ ආකාරයෙන් අදිෂ්ඨාන කළ කාලය පුරාවටම පරයන්ක භාවනාව සිදු කළෙමි. මනස ව්‍යාකූල භාවයකට පැමිණියෙන් පරයන්කෙන් මිදුණු අතර ගමන් පිරීමට උත්සාහගත් නමුත් තාමත් යටිකය ප්‍රකට නොවන බව වැටහි වැටහීම නිසා භාවනාව ආරම්භයේ මෙන් සිත යටිකය වෙත යොමු කළෙමි. ඊතා ඉක්මනින් සක්මනේදී ප්‍රකට වන වම් පාදයේ හා දකුණු පාදයට ආවේනික ලක්ෂණ දැකගත හැකි විය. අවසරයි ස්වාමින් වහන්සේ ඊතා කරුණාවෙන් භාවනාවේ ගුණ දොස් පෙන්වාදී ධර්මානුකූලව වැරදි නිවැරදි කර ගැනීමට වහන්සේගේ උපදෙස් පතිමි. සර්වන් සන්න වේවා. තුන්වෙනි දවසේ අපි මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ කරන දේ ඒකම අත්දකින්න දේ ශක්ති ප්‍රමාණය විතර කරනවා. මේක මේ බලවේගය කියන එක ධාතු කියන්න පුළුවන් නැත්නම් භූත කියලා කියනත් හතර මහා භූත බලවේග. ඉතින් මේවට নানা ආකාර නම් දීලා වෙන භූතයෝ දා ගන්නවා මේක. ඉතින් ඒ භූතයෝ දාගත්තට පස්සේ ඉතින් ගොඩාක් මේක গুপ্ত දේවල්, ගූඪ දේවල් බාටපත් කරන පේන කියණ්ඩයි විස්තර කරන බුදුරජාණන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. තල්ලුවක් තියෙනවනම්, ඇදීමක් තියෙනවනම් වායෝ ධාතුවේ නැත්නම් අතරමහා භූතයන්ගෙන් වායෝ ධාතුවේ වැඩපිළිවෙලක් මේකේ තියෙන්නේ. මේක නිතර නැවත නැවත ලියලා තියෙන්නේ ඊට වැඩිය මොකද්ද ගූඪ දෙයක් කරගන්න හදලා. গুপ্ত දෙයක් කරගන්න හදලා මේ වෙන භූතයෝ ඉන්නවා කියලා. ඉතින් එහෙම කරනවා නම් භූතයෝ ඉන්නවා. එහෙම Taman ඕනේ නම් භූතයෝ ඉන්නවා. හැබැයි මේ හතරමා භූතයෝ කියලා බැලුවොත් එහෙම මේක භාවනාවේ දියුණුව. ඒ නිසා අපි මෙතෙක් කල් කෙරුවේ ඕවට වෙන වෙන භූතයෝ පටලවාගෙන ඒ භූතයන්ගෙන් හම්බ කරන පේන කාර්යෝ ඉන්නවනේ. ඒවයි හම්බ කරන ගුඩ විද්‍යාකාරින්ද පහඳින එකයි. දැන් නැහැ. දැන් අපි මේවා මේ මේකෙන් තමයි ලෝකය හැදිලා තියෙන්නේ. ඇතුළත පිටත ඒවා ඉදිරියපත් වෙච්චාම ඒක බලවේගයක්, ඒක ගතියක්, ඒක ස්වභාවයක්, ඒක භාවයක්, ඒක භූත ස්වභාවයක් කියලා තේරුම් අරගෙන ඉදිරියට අනේක තමයි මේ අහගෙන ඉන්නකොට හිතෙන්නේ මේක පිළිබඳව විග්‍රහයක් වශයෙන් කියන්නේ කොහොම නමුත් මේ ඉදිරියට හිතක් ඉදිරියට යන්න හදන හිතක් දියුණු වෙන හිතක් කියලා කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙකු වරහන් ඇතුළේ සෝවාන් ඵලයකට පැමිණීමේදී එම පුද්ගලයා මරණය හා සමාන දුකක් පසු කළ යුතු බව දේශනාවල අසා ඇත. බණ අසා කෙනෙකු රහත් වූ බවත් තවත් අය අනුපිළිවෙන් සෝවාන් සකෘදාගාමි ඵල ලබා අවසානයේ රහත් වන බවකුත් අසා ඇත. මේ ගැන පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මොකද්ද පැහැදිලි කරන්න හදාගන්නේ කියලා තේරෙන්නේ නැහැ. ප්‍රකාශන වගේක් තියෙනවා. නමුත් ඒ සුද්ධ කරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද කියලා මේකේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ කියන කාරණාවේ මට පැහැදිලි නැත්තේ මේකයි. මේ පැහැදිලි කරගන්න ඕනේ මේකයි කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. නැත්තම් මේක අහගෙන ඉන්නකොට මොකටද මේ ප්‍රකාශන යොමු වෙලා තියෙන්නේ? මොකද්ද අපැහැදිලි තැන මොකද්ද පැහැදිලි කරගන්න ඕනේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න ලියපෙකන පොඩ්ඩක් තව ඩිංගිත්තක් අපිට තොරතුරු දෙන්න. එතකොට නම් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නේ අමතක කරලා යනවා. ගරු ස්වාමින් වහන්සේ මා මෙම ආරණ්‍යයට පැමිණ පළමු වතාවයි. මා මින් පෙර සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව පිළිබඳ අවබෝධයක් ලබා නොතිබූ බැවින් මින් පෙර සක්මන් භාවනාව කර නොතිබුණි. වහන්සේ ඊයේ සවස පැවැත් වූ ධර්ම සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් අනුව ආදුනිකයෙකු වශයෙන් ඊයේ සවස වැලි මළුවේ සක්මන් භාවනාව කළෙමි. එහිදී එක් වම් හා දකුණු පාදවලට අවධානය යොමු කරමින් සක්මන් කිරීමේදී වම් පාදයේ වඩාත් හොඳින් බිම ස්පර්ශ වන බවත් දකුණු පාදයේ සම්බර නොවි බිම ස්පර්ශවන බවත් දැනුණා. සමායන හඳුනාගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරමින් සක්මන් භාවනාව කළෙමි. ආයතේ ටික වම් පාදයේ සක්මන් කිරීමේදී වම් පාදයේ වඩාත් හොඳින් බිම ස්පර්ශ වන බවත් දකුණු පාදයේ සමබර නොවි බිම ස්පර්ශ වන බවත් හඳුනාගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරමින් සක්මන් භාවනාව කෙලෙමි. සක්මන් භාවනාව අවසන් කර මා ආනාපාන සති භාවනාව වැඩිවෙමි. විනාඩි 10ක් පමණ භාවනා කරන විට මාගේ දෙතොල ඉදිමි ක්‍රමෙන් මුඛය විවෘත වන වාසේ දැනුනි. එය පැවතිය විනාඩි 5ක් පමණ කාලයකි. එවිට තොලකට වේලී යන බවක් දැනුණා. සමාන දැන්න බැවින් ඒ ගැන සිතීම නිසා මා සසල විය. ඉන්පසු පළමු පැවති ගතිය නැති විය. මේ ආනාපාන සති භාවනාව කිරීමේදී දුටු පළමු අත්දැකීමයි. එබැවින් ඔබ වහන්සේගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙම தත්ත්වයේ කුමක්දයි පහදා දෙන ලෙසයි. තෙරුවන් සරණයි. ප්‍රධාන වශයෙන් තියෙන මෙවැනි දෙයක් දැක්කට අතප්පයක් කැඩිලා නැත්තම් දරා ගන්න කියන්න බැරි නම් මේ වගේද පුළුවන් තරම් එන්න දෙන්න. එතකොට තමයි අපි භාවනා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. මේ එනේන හැම එකම තොරතොර ඉන්න ගියොත් අපිට ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ගිහිල්ලා කල් යනවා. සැක වැඩි වෙනවා. ඒ නිසා මේ තියෙන தത്വෙදී මේ කියලා තියෙන විදිහට එච්චර ප්‍රශ්නයක් නෑ. අතප්පයක් කඩාගන්නේ නෑ. දරා ගන්න බැරි தത്വයක් නෑ. මේ ධාතුන්ගේ ಗುಣ ප්‍රකට කරන වෙලාවක්. එක එක වෙලාවට තද වෙන ගති, තඩිසි වෙන ගති, පේන පටන් හැම එකටම ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්නයි අපොයින්ට්මන්ට් බුක් කරන්න පටන් අරගත්තොත් භාවනා කරන්න වෙන්නේ අපි මේ මාත පෙන්වලා දුන්නා කකුල් දෙක තියෙනකොට මේ කකුල් දෙක දෙපැත්තට සමබර නැති නිසා අපි අපි හැම වෙලාවෙම විකෘතියක් තියෙනවා. කිසිම කෙනෙක් ලෝකේ ਸਰවචනාංශය අරිච්චාම සුපතිත්‍ිත පාද තිබුණේ ਸਰවචනාංශට විතරයි උන්වහන්සේ විතරයි කෙලින් ඇවිදින්නේ. අනිත ඔක්කොම අපි කෙලින් ඇවිදිනවා කියලා හිතාන හිටියට කුරේ ගෙවිලා වගේ භාගයට කකුල යන්නේ අඩමාණයට. හැම එකකම ගහගෙවත් ඔය රෙඩ් ප්‍රෙඩිසිල්ලගේ හරකගේ විතරක් නෙවෙයි. ප්‍රෙඩිසිල්ලගේ විතරක් නෙවෙයි කාගෙත් කුරේ ගෙවිලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ. මොකද අපි අනුන්ගේ කකුල් දිහානේ බලන්නේ. ඇවිදිනකොට තමන්ගේ කකුල් දිහා බලනකොට එක එක්කත් මේ පොළවේ කෙලින් ඇවිදින්නේ නැහැ. ඒකට හේතුව පොළොව ඇදින්දා. අපි හිතන්නේ. මේ පොළොව මට්ටම් කරලා දුන්නා නම් පුළුවන් කියලා හිතාන්නේ. ඉතින් බුදුරජාණන් මේක පෙන්වුවාට පස්සේ මේ ඇත්ත දකින්නකොට ප්‍රകൃතිය දකින්න හැම වෙලාවෙම අපේ හිත සත්‍ය දකින්නකොට ප්‍රශ්න අහනවා. ඔච්චරකල් බොරුව දකින්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. වැරද්ද දකින්නට අකුසලයේ දකින්නට මායя දකින්නකොට වැරද කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඇත්ත දකින්න හැම වෙලාවෙම ඒක නියපොතු ගගා විවෘත කර කර ලියන්න තියෙන මල්ල ඔබ ඔබ යනවා. ඒ නිසා සාකච්ඡාව අත්‍යවශ්‍යයි. ඒ වෙලාවේදී සාකච්ඡාදී පෙළ දෙන්න ඕනේ. අපේ හිත පාපෙට අසපුරුෂ සංසේවණයට සම්පප්පලාප වලට අකුසලයට ටොං ගණන් ඉඩ දෙනවා. සත්‍යයට පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැහැ. ඩෙන්ටි කාඩ් එක චෙක් කරනවා, සිටින් ඉදින් කියනවා, එන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ තරම්ම අපේ හිත මේ ධර්මයට අකමැති ගතියක් තියෙනවා. නැත්නම් ධර්මයේ කිසියම් පැකිලීමක් නැ ධර්මයේ ඉන්න ලෑස්ති. එන හැම වෙලාවෙම අපි ඒක ප්‍රශ්න කරනවා. ඒ හැම ප්‍රශ්න කිරීමක් පාසාම ඒකට අනදර කිරීමක් වෙනවා. ඉතින් අපි භාවනා සාකච්ඡා කරන්නේ ධර්මයේ අහන්නේ මේ සැකය Tamange දෙයක්. හැම කෙනෙක්ම තමයි වග කියන්නේ තමයි මේ සැක කරන්නේ සත්‍යයට කියලා. මෙතෙක්කල් සංසාරයක් කැත නැතුව ඒ තුප්පහි තේරට මිට දීලා තියෙනවා. සත්‍ය එනකොට සැක කරනවා. ඉතින් මේක ඥානය කියලා අපි හිතන්නේ. අපිට මේක ධම්මවිචේ සම්බොජ්ජංගේ මේක විචාර බුද්ධිය මේක මීමන්සාව කියලා හිතානිනවා අන්නෝතන් තමයි වංචනික ධර්ම. ඉතින් ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා තේරුම් ගන්නවා අපි ඔක්කොම ඉන්නේ එකම අන්තරාය බෝට්ටුවේ. සත්‍ය හැම වෙලාවෙම ප්‍රශ්න කරනවා. අසාධාරණයට අසපුරුෂ වැඩවලට කිසි ගාණක් නැතුව කරනවා. ඉතින් අපි කවදා හරි දිනනවා. බය වෙන්න එපා. ඒක තරුවත්යන්සේ පැහැදිලිවම කියලා තිනවා මේ සටන පටන් ගත්ත කෙනා දිනනවා දිනනවාමයි. මොකද සත්‍ය අඩුපාඩුකමක් නෙමෙයි. ඉතින් අපි හැම වෙලාවෙම සත්‍ය මූණට කියලා ගන්න. සත්‍ය එනකොට උණු වතුරක් කරනවා. සත්‍ය එනකොට ඩෙන්ටි කාඩ් චෙක් කරනවා. සත්‍ය එනකොට සිටින් ඉඳින් කරන්න හදනවා. ඉතින් සත්‍ය බලනවා කවදද මේ අමනයෝ කවද මේ ඔලොමොට්ටලියෝ කවද මේ බూరుවෝ සත්‍ය සත්‍ය වශයෙන් අවබෝධ කරන්නේ. සත්‍ය අඩුපාඩුකමක්වත් හිකපාඩුකමක්වත් නෙමෙයි තියෙන්නේ. අපි අසත්‍යයට අසාධාරණයට අසත් ධර්ම ශ්‍රේවණයට පුළුවන් තරම් හිත දීලා සත්‍ය එනකොට කියන එන්න එපා. මං කියනකම් එන්න එපා. හිටපන් උතන කියලා එලිපත් වෙන අතර කරනවා. ඔකට කියන්නේ අසත්පුරුෂකම කියලා. ඔකට කියන්නේ මෝඩකම කියලා. තකතිරුකම කියලා. අන්ධකාරය කියලා. අවිද්‍යාව කියලා කවුරුත් කරපෙකන්නේ. අපි එකඟ වෙලා බලමු සාමික වශයෙන් එකඟ වෙලා නැහැ. අපි අඩු ගානේ සත්‍යයට සත්‍යයට සමාන විදිහට එන්න දෙමු. ඒ සත්‍ය දිනවා. දැන් තියෙන සත්‍ය වාරණය කරනවා අසත්‍යයට පුළුවන් තරම් දොර ඇරලා තියෙන්නේ. ආන්න ඒ දොර ඇරලා තියෙන බුදුහාමුදුරුවොත් නෙවෙයි, දේවදත්තත් නෙවෙයි, සාතනුත් නෙවෙයි, මාරයත් නෙවෙයි. අපේ වැඩ. මින් ඉදිරියට මොන හරි දිහා එනකොට භවනාවේ එන හැම දෙයක්ම දිහා පූර්ණ නිගමනයකින්තරෝ එන දෙයට එන්න ආරින්න. එතකොට සත්‍යයට මේටි අනිවාර්යම අවස්ථාවක් ලබන 150ක අවස්ථාව. සත්‍යයට 133 බැනගම සත්‍ය දිනනවා. ඒ සමාන අවස්ථාව ඉල්ලන්නේ නැහැ. අපි දැන් සත්‍යයට 105ක්වත් දීලා නැහැ. අපි දැන් සත්‍යයට දීලා තියෙන්නේ 105ට අඩු ප්‍රමාණයක්. අපි කොච්චර බෞද්ධ වුණත් කොච්චර භාවනා කරත් අපි givis ගන්න ඕනේ සීලයෙන් සත්‍යයට දොර අරින්න අසත්‍යයට හා සමානව. එහෙම නැත්නම් වම් මොලේ දකුණු මොලෙන් අපි දකුණු මුලේ 98ක් වැඩ ගන්නවා වම් මුලේ අයිස් පිටිය දාලා වගේ තියෙනවා. මේකට සම දෙන්න සම වෙන්න දෙන්න ඒතකොට නිවන් දකින්න. ඒක නිසා මේ එන දේවල් අතපයක් කැඩෙන්නේ නැත්තම් නොයවසිය හැකි තරම වේදනාවක් නොවේ නම් තමයි ඉන්නේ සතිය නම් ප්‍රතිපදාවේ නම් ඒක ඉදිරියට ගෙනියන එක තමයි අපිට කරන්න තියෙන්නේ. මේන සැකේ ඥානෙ කියලා ගන්න එපා. මේන සැකේ විමර්ශන බුද්ධිය කියලා ගන්න එපා. විචාර බුද්ධිය කියලා ගන්න එපා. මේක ෂට ප්‍රඥාවක්, මායාගතියක්, වංචනික ධර්මයක් කියලා හිතලා අර එන දෙයට තොලිලිමෙන් ඉදිමෙන ගතියට, වැක්කර්ණ ගතියට, ප්‍රകൃතියට, අස්පනා පිට පේන දෙයට පූර්ණ සාදර වීමක් වෙන්න. ඒතකොට බොහොම ඉක්මන ධර්මේ ප්‍රකට වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ පැයක පමණ කාලයක් යෙදී පසුව පරයන්කයට ගියමි. එෙහිදී ආනාපානය සිදු කළ අතර සිත එක් අරමුණකට ගැනීමට අපහසු විය. නමුත් ටික වේලාවක් යන විට සිත එකවරම නිද්‍රාශීලී සතුටුමත් සංසුන් අවස්ථාවකට පත්විය. එනමුදු අවටින් එන අරමුණ ඔස්සේද සිත ගලා ගියේය. මෙලෙස විවිධ අරමුණවල ගැටෙමින් නැවතත් වර්තමානයට එමින් මෙම සංසුන් සැනසිලිදායක සිත පැය එකහමාරක පමණ පැවතිනි. මෙම සිතේ ස්වභාවය හරියටම නින්දට ටික වේලාවකට පෙර හා අවදීමට ටික වේලාවකට කලින් ඇතිවන අල්ෆා මට්ටමේ පැවතීමක් දැයි සිතේ. මෙනි ඉදිරියට භාවනාව සාර්ථක වීම සඳහා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන මැනවි. ඔය විස්තර කරන්න හදන தත්වෙට හොඳට හුරු කරගන්න හිත. ඒක වශී කරගන්න. ඒකට අර්ථකථන දෙන්න යන්න එපා. දැන් මම නංවනම් දෙන්න යන්න එපා. ඒක භාවනාවෙන් ආපු එකක්ද කියලා බලාගන්න. ඒකට ආවට පස්සේ <clears throat> විශේෂයෙන්ම රාග ద్వේෂ මොහ අඩුවීමක් වෙලා තියෙනවා. මේ කාරණා දෙක විතරයි කියන්න තියෙන්නේ. මේක ප්‍රතිපදාවෙන් ආපු දෙයක්ද? මේ ගිය තැන කෙලෙස් අඩුද? එහෙමනම් ඒකට ඉස්සරහට යන්න දෙන්න. නංවන දෙන්න යන්නත් එපා, හොඳ නරක බලන්න යන්නත් එපා. බොහොම තරුණ වැඩි ඊටාම, ලාමක වැඩි ඊටාම මේක හුරු කරනකොට ඉබේම මේකට නිබයව, නිසකව, කෝලගති නැතුව, කෝඩු ගති නැතුව එන්න පුරුදු වෙනවා. ආන්න එතකොට අපේ හිතේ නොඇරිච්ච පැත්තක් විශාල ආලෝකයක් විශාල ශාන්තියක් එන්න පටන් ගන්නවා ඒ නිසා ඔය යන පාර හොඳයි මේකට අනුග්‍රහකරනද මේක අරසාකරනද මේක තනවා වඩන්න මේකට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න කියලා කියන්නේ ගාණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භ කර ටික වේලාවකින් පාදය ඔසවනවා යවනවා තබනවා තද කරනවා පැහැදිලිව හඳුනාගත හැකියි දිගටම පියවර මැනීමේදී පළමුව නැමෙන්නේ ධනහිසද නැතිනම් විලුඹ එසවීමද කියා ගැටලුවක් ඇත. ඉතා සුළු වෙනසක් ඇති බව දැනෙනවා. පය භාගයක පමණ සක්මණින් පසුව සමබරතාවයේ ගිලිහි දෙපසට විසිරෙන ගතියක් ඇත. පාදයේ පැද්දී ඉදිරියට යෑමේදී වායෝ ධාතුවද පාදයේ පොළවට තද කිරීමේදී පඨවි ධාතුවද හඳුනාගත හැකියි. ස්වාමීන් වහන්සේ අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉක්මන් වෙනවා වැඩි එහෙම නැත්නම් මේ කාරණා ඉදිරිපත් කරන තියෙනවා හැඩි ස්වභාවයෙන් සක්මන වෙන්න ආරින් අනායාසයෙන් සක්මන වෙන්නලා බලනවා මිසක්කා අරව මේව තෝරන්න යන්න එපා ඒක පෙන්නන වෙලාවට විතරක් ඒක ඉස්මතු වෙන වෙලාවට විතරක් ඒක ඉදිරිපත් වෙන වෙලාවට විතරක් බලනවා මිසක්කා විස්තර සහිතව බලන්න ඔසවනවා යවනවා තවනවා තද කරනවා ඒ ඔක්කොම කියලා කියන්නේ පටන් ගන්නත් ඉස්සෙල්ලා දඬුවටක් ගහලා කරුණාකරනික වම දකුණු මෙනෙහි කරන්න විනය කරලා හොඳට උරු වෙලා ඊට පස්සේ තමයි ඒක සිද්ධි වුණාට පස්සේ අනායාසයෙන් සිද්ධ වෙනකොට විතරයි මම ඔසවනවා තබනවා කරන්නේ. එනත පටන් ගන්නකොට මේ ක්‍රම 6කට බලනවා. ඉතින් ධනිසයි විලුඹද තියලා බලනවා. එහෙම නැත්නම් ඒ කටයුතු හොයනවා කියලා කියන්නේ මුලින්ම අනවශ්‍ය විදිහට මිදිකලාලලා වැඩි. පුළුවන්තරම් ස්වභාවික වෙන්න දෙන්න නරක පැත්තකට යනවා නෙවෙයි. නරක පැත්තකට යනවා කියලා චෝදනා කරන්න බෑ. නමුත් උනට රෙඩිය මිරිකලාලලා කඩුවක් අල්ලා ගන්නකොට මිරිකලා ඇල්ලුවොත් අමෝරා ගත්තොත් කඩුව වනවන්න බෑ. දැලි පිහක් අමෝරා ගත්තොත් ගාන්න බෑ. ඒ නිසා කඩුවක් ගන්නකොට දැලි පිහක් ගන්න කඩුවක් අගතර ගත්තාම ඒක සුකනම විදිහට අල්ලන්න ඕන. එහෙම නැත්නම් අමෝරා ගත්තොත් ෆයිට් කරන්න බෑ. ඒ නිසා මේක අමෝරාගෙන තියෙන්නේ. ධර්ම කරුණු අමෝරා ගන්න යන්න එපා. ඒක ස්වභාවයෙන් එන්න දෙන්න නම් සක්මන අනායාසයෙන් සිදුවෙන තැන යනකම් සක්මන් මළුව හුරු කරගන්න. වේගය හුරු කරගන්න ඕනේ. මේකේ ඔක්කොටම ඉස්සලා හයකඩකට මෙනෙහි කරන්න ගිහිලා පොඩ්ඩක් හොරාට ඉස්සලා කේල් කන වැට පැනලා දී. කොනාට ඉස්සලා කරත් ඉස්සරහට දාගෙන තියෙන. ඉතින් ඒකකොට පොඩ්ඩක් අර කකුල කුරේ ගෙවිලා වගේ භාගයට ගුණා යන්නේ අඩමාණ්ඩ කියලා පොඩි පොඩි අප්සෙට් යනවා. මෙතනින්ම අප්සෙට් එකක් පේනවා වගේ තමයි මට නම් හිතෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ බාහිරින් පැමිණෙන අරමුණු දෙස සතියෙන් බලා සිටීමෙන් ඒ කෙරේ ඇලීමක් හෝ ගැටීමක් හට නොගන්නා බව වැටහි. නමුත් නොකඩවා සතිය පැවැත්වීමට නොහැකිය. සමහර අරමුණු එකම අරමුණ නැවත නැවත සිතට ඇතිවීමේදී විටක රාගයේද තව විටක තරහ සිතුවිලිද ඇතිවේ. නැවත රාගය හා තරහ ඇති වූ අරමුණු දෙස සතියෙන් බැලීමේදී රාගය හෝ තරහ සිත පහළ නොවේ. මා කෙරේ අනුකම්පාවේ නව ආදයක් ලබා දෙන මෙන් දෙපා නමද ඉල්ලමි. මේ අර බැඳපු මනුස්සයා ගෙදර ඉඳලාදී අල්ලපු ගෙදර මනුස්සයාගේ විස්තර කියනවා. ඉතින් දීගේ කැඩෙනවා. තමන් බැඳේ ප්‍රධාන අරමුණත් එක්ක නා ඒකේ විස්තර බලන්න. මේ අල්ලපු ගෙදර මිනිහාගේ විස්තර බලන්න කියලා කොහොම මේ කරන්නේ. දැන් ඌවට උල්පන්දන් දෙන්නේ කියලා මමත් දික්ක දාන නඩුවට කැඩවයි. මං කියලා දෙනවා මේ මිනිහත් එක්ක බැඳපන්. ඒ මිනිහත් එක්ක හිටපන් කියලා. අල්ලපු ගෙදර මිනිහාගේ විස්තර කියනවා ආබාහිරින් එන අරමුණුයි අවිල්ල යන කට්ටිය ගැන කතා කරනවා. මූල කර්මත්තාන ගැන වචනයක්වත් නැහැ. ඉතින් දික්ක දාදයක් කියලා ප්‍රශ්නයක් වෙන්නේ කොච්චර සාධාරණද කියලා හිතන්න දිගේ කැඩෙනවා කියන එක. හොලිවුඩ් වල ප්‍රශ්න නැහැ. එක්කෙනෙක් නෙවෙයි බඳින කීප දෙනෙක් එක්ක ඉන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙ බෑ. උඩරට කසාද බැන්දොත් එහෙම දික්කද හරි අමාරුයි. ලේසිනේ. පල්ලයට හරි අමාරුයි. දැන් මේක වෙලා තියෙන බැඳපු මනස පැත්තකින් නැදී අල්ලපු ගෙදර මනසගේ විස්තර හොන්ත දිගපල්ල සහිතව කියනවා. මම කියනවා කරුණාකරලා වගේ මූල කර්මත්තානේ මොකද්ද කියන්නේ ඒක වැටුණු හැටි කියන්නේ ඒක වැඩි වෙනවද කියන්නේ එතකොට මේවා ඊයෙන් පැත්තකට යයි මේවා ගැන කතා කරනවායි කියලා කියන්නේ මෙවට ආදරය කරනවා මූල කර්මත්තාන්ට වැඩි ඒකෙන් කියන්නේ තමන්ගේ මූල කර්මත්තාන්ට නිග්‍රහ කරනවා තමන්ගේ මූල කර්මත්තාන්ට ආනදර කරනවා හිතලා කරන දෙයක් නෙමෙයි ඕගොල්ලෝ ගෙවල් වල ගිහලා දීක කඩා ගන්නෙත් ඕකෙමයි මම බැඳලා නැහැ මට කියතයි ගොඩ ඉඳලා ඉදිරිපත් කළ යුතු දන්නේත් නැහැ ඉදිරිපත් කරනක විලාසය විලාසය දන්නේත් නැහැ ඒක නිසා ඉදිරිපත් කරන ස්වරූපේ හිතාගත්තේ නැති කෙනෙකුට කෙනෙහිනවා මේකට තමයි ව්‍යාකරණයක් කියලා එකක් තියෙන්නේ මේක තමයි ඉදිරිපත් කරන ක්‍රමයක් කියලා තියෙන්නේ ඉතින් ඒක බුදුරජාණන්තේ හරියට කියලා තියෙනවා තමයි මූල කර්මත්තාන ගැන කියලා පස්සේ ඕන දෙයක් කියන්නේ මූල කර්මත්තාන ගැන අමතක කරලා කියන හැම කතාවක්ම වල්පල් සම්පප්පලාප කාලේ නාස්ති කිරීමක් හැබැයි ඒකේ දෝෂේ ගුරුවරයාගේ ඒකේ දෝෂේ ගුරුවරයාගේ. මොකද මේ කියලා දීලා නැහැ. ඒ නිසා ඒක වෙහෙස ගන්න නරකයි. නැවත නැවතත් කියන තියෙන්නේ ඉස්සල මූල කර්මත්තාව ගැන කතා කරලා ඒකේ වර්ධනයක් ඒකත් එක්ක සුවදකමක් ඒකත් එක්ක සමීපස්ත ගතියක් උත්සන්නාසන ගතියක් වැඩෙන්නේ නැතුවද මේ යන්නේ නැත්නම් අබ්බමල් රේණෝකාරී මූල කර්මස්ථානයේ පිළිබඳ සුවද ගතියක් වැඩ ආවර්ධන ගතියක් තියෙද්දිද මේ යන්නේ කියන එක දැක ගන්න මේ තොරතුරු ඉන්නම් මට බෑ නිසා ඒ ලියුපෙක් කරනාට මම මේ දොස් දකින්න කතා කරනවා නෙවෙයි මගේ දෝෂය අල්ලගන්නයි මම හදන්නේ ඇයි මෙච්චර මේ මූල කර්මත්තානේ දීලා තියේදී ඇයි මෙච්චර ධර්ම සාකච්ඡා කරද්දී තවත් අල්ලපු gedara මනුස්සයා ගැන කතා කරන්න කියන එකයි මට තේරෙන්නේ. ඒ නිසා මාව නිවැරදි කරනවා නම් මං ඊටාම යටහත් පාත්තු ඉල්ලා හිටනවා. ඉස්සරහට එන කට්ටියටත් මට මේක තොරතුරක් වෙයි. නමුත් මම මෙහෙම කිව්වට මට සැකයි පත් උත්තර දෙයිද කියලා. ප්‍රශ්න කරු ඉදිරිපත් වෙයිද කියලා මට සැකයි. ඉදිරිපත් වෙනවා නම් මම ඇත්තටම කැමැතියි. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් කරන අවස්ථාවේදී මට දැනුණ දෙයක් වම් පාදයට වඩා දකුණු පාදයේ බිමට බරව තැබෙන බවක් වම් පාදයට වඩා ඒ ක්‍රියාශීලී බවත් ඒ කියන්නේ දාක්ෂිනාංශකේ කොමියුනිස්ට් ධර්මයට විරුද්ධ කෙනෙක් අපි හැම එකම එක්ක වාමාංශිකයි එක්ක දක්ෂිනාංශිකයි. මේක දන්නේ නැතිකම ප්‍රශ්න තියෙනවා. තව ඉස්සරහට භාවනා කරන්න කන්දක් නගිනකොට එක විදියක්, බහිනකොට එක විදියක්, කැමරට පෙර එක විදියක්, කැමරට පස්සේ එක විදියක් මේකේ පෙරලියක් තියෙනවා. අපි හිතන්නේ කිසිම අපේ ජීවිතේ කිසිම දෙකක් සමබර නැහැ. ඔක්කොම හොරතරාදී. ඔක්කොම අසබරව තියෙන අපි ඒතියෙදි තමයි මේ කෙලින් යන්න විවස්ථා දාන අකුරට වැඩ කරන්න හදන්නේ. ඒ වගේ මරි අමන කමක් නැහැ. ඒ නිසා අපි අඩියක් තියලා අඩියක් ගන්නකොට බකලයි. වචනයක් කියලා වචනයක් කතා කරන ව්‍යාකරණ කැඩිලා. වම් පාදයට වැඩි දකුණු අත දිගයි. ඒකලියල අපි මේ සම්බර වෙන්න හදනවා. සම්බර වෙන්න තමයි බුදුරජාණන්සේ සාරාංශික කල්පලක්ෂණයක් කරලා කරලා සුපතිත්‍ත පාද සහිතව ඒ දිටිසක් පුරුෂ ලක්ෂණ සහිතව පහළ වුණේ ඒවා අහම්බෙට වෙච්ච ඒවා නෙවෙයි. ඒ නිසා දැන් අපි දන්නවනම් මේ මේ මේ අඩුපාඩු තියෙන කියලා මේ අඩුපාඩු කියන්නත් බෑ. මේවා සත්‍ය, මේවා ප්‍රകൃතිය. ඒ නිසා තවත් භාවනා කරන දිගට කරනකොට තේරෙයි වමතට වැඩිය දකුණු වැඩියෙන් වැඩ කරනවා. සමහරක් දකුණට වැඩිය වමත වැඩියෙන් වැඩ කරනවා. ඒ වගේම අපේ මොලේ ඒකාන්තයෙන්ම දකුණු මොලේ වැඩ කරන්නෙම නෑ. වම් මොලේ විතරයි වැඩ කරන්නේ. ඒ නිසා අපි දන්නේ අපේ ප්‍රകൃතියේ 50ට අඩු ප්‍රමාණයක්. ඒක මුලික විවෘත කරලා දෙන්නම් අපි මේ ටික වැඩ කරන්නේ නැහැ කියන එක දැනගන්න ඕනේ. ඉතින් මේ ක්‍රමයට ගියාන් පස්සේ අපි වඩ වඩා දැනගන්න දැනගන්න මෙන්න මේ අඩිය තියෙනකොට දකුණෙන් යන්නේ අපි වම රොට්ටි කකුලක් ඇදිලා යනවා විතරයි. දකුණෙන් යනවා. ඒක වැඩ කරනකොට දකුණෙන් වැඩ කරනවා වම ඒකට අත්උදව් දෙනවා විතරයි. මොලේ දකුණු මොලේ වම් මොලේ විතරයි වැඩ කරන දකුණු මොලේ යන්තම් ඒකට අත්වල දෙනවා විතරයි. මේ විදිහට අපි ළඟ තියෙන්නේ අශ්‍රමබර රෝද හතරක් වදපු වාහනයක්. ඒ නිසා කවදාකවත් පාර සමබර කරාට ගමනක් නෑ සමබර. මේක දඩ බඩක් දඩ බඩක් තමයි. ඒ නිසා පාරට බැලලා වැඩක් නෑ. මේවා දන්නවනම් අපි කාගවත් දොස් කියන එකක් නෑ. මේ කකුල මේ විදිහට පිහිටියෙත් හේතුඵල කර්මය හේතුඵල ධර්මයක් අනුවයි. ආන්න ඒක දැනගන්න එක භාවනා උත්කෘෂ්ඨම ඵලය. මේකට කියන්නේ යථා භූත ඥාන දර්ශනය. ඇත්ත ඇති හැටියට දැකීම. මම පෑම නෙවෙයි. මට කැමැත්ත නෙවෙයි. මම මනාප දෙ නෙවෙයි ඇති ඇති. අපි මේක මේක වැරද්දක් කියලා හිතනවා. මේක අඩුපාඩුවක් කියලා හිතනවා. මේක රෝගයක් කියලා හිතනවා. නෑ. මේක ප්‍රകൃතිය. දැන් තවදුරටත් භාවනා කරන්න භාවනා කරනකොට බලන්න දකුණු කකුල තියෙනකොට විලුබද තියන්නේ මුළු පයම තියනවාද? වම් පැත්තට බර පිටපැත්තට බර වෙන්න තියනවාද? දකුණු පැත්තට බර වෙන්න තියනවාද? දකුණු පය තියෙනකොට කොහොමද කරන්නේ? මේකේ තියෙන ගොඩාක් විස්තර. අනේ විස්තර වලට සාදර වෙනවනම් මම කියන්නේ කවුද කියන එක මැරෙන්නේ ඉස්සෙල්ලා ලාවට දැනගන්න පුළුවන්. මෙතෙක් කල සංසාරේ කවදාකවත් අපි අනුන් ගැන හෙව්වා මිසක් මම කියන්නේ කවුද කියන එක හිතලවත් නැහැ. ඒක හිතපු දවසේ අපි අසරණයි. අපි අනාතයි. මොකාටද මම කියන්නේ කියලා. දැන් නම් මේ කෙනාටනම් කියතගේ මම යගේ දකුණ වැඩ කරනවා වම රොට්ටි. රොට්ටි කකුල. දකුණු අත වැඩ කරනවා වමත සොත්ටි. MRI ස්කෑන් එකට දාලා බලුවොත් දකුණු වම් මොලේ වැඩ කරනවා වම් දකුණු වම් මොලේ වැඩ කරන දකුණු වැඩ කරන්නේ නැති තරමයි. හැබැයි හොල්මන බලනකොට නම් gediy pitima පේන්න තියෙනවා. gediy තෝ gediy pitima පේන්න තියෙනවා. බලනකොට භාගයයි තියෙන්නේ. අර මොහිනීගේ පිටිපස්ස පැත්ත නැහැ කියලා කියනවනේ. ඉස්සරහා පැත්තේ තනි දරුවෙක් වදපු අම්මා කෙනෙක්ගේ සූරුපිලි තියෙන පිටිපස්ස තනි කර කුණු වෙච්ච වනයක් තියෙන්නේ. කුණුපණුව ගහලා තියෙන. දකුණට ඉඹ ගන්න හිතන බදාගත්ත ගමන් අත ගෑවෙන්නේ තුවාලයක්. නිසා ඇල්ලුම් බෑ බැලුම් විතරයි මොවෙන්නේ. ඇල්ලුවොත් කුණුපණුවන් ගාව වනයක් තමයි බදාගන්නේ. මේකෙත් ඇත්ත දැක්කනම් දෙතිස් කුණපේ ඇත්ත දැක්කනම් ඔය ලතු උලලා hina වෙන්න යන එකක් නෑ කවුරක්වත් මේ අසුචි ගොඩක් ඇවිදින්නේ. අසුචි ගොඩක් ඇවිදින්නේ අසෝම්බර වෙච්ච කක්ක ගොඩක් ඇවිදින්නේ. ඉතින් මේකත් බල රූප සුන්දරී තරඟයකට ගිහිල්ලා විලාසිත ඇඳුම් තරඟයකට ගියාම කොහොම හිටියේ? බල්ල මිනිසුන්ට නහයට පොරොප්ප ගහගන්න වෙනවා. කට වහගෙන බලන්න වෙන්නේ මේ අපූ යාව වැగిරෙන කුණු කුණු කන්දලයක් නලව නල වැයිද ඇවිදිනකොට. මම හරියම මට තියෙන හොඳම දර්ශනය තමයි එයාපෝට් එකට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්නකොට. හැම රටකින්ම ඇවිල්ලා විකට ඇඳුම් තරක පවත්තන නොමිලි. ඉතින් මම පැත්ත කරලා ඉතින් නිකන් හම්බ වෙන එකනේ. බලාගෙන ඉන්නවා. හැම කෙනාටම පෙන්නලා ඉවරයක් නැහැ. එහෙට පද්දනවා මෙහෙට පද්දනවා. අපිට නිකන් ඉඳලා දැන් මෙහෙට කවුරක්වත් ඇවිල්ලා ඌව පෙන්නන්නේ නැහැ. ඉතින් ගියාම උංගාවක් පැය ගණන් ඉන්න වෙනකොට පැය 7-8ක විතර එයාපෝට් එකේ මම හරි අකමැති කවුරුත් ළඟ ඉන්නවට මට තනියම ඉන්න තියෙනවනේ. ඩිකටම විකට අඳුන් තරගේ. ඒ හැම එකෙක්ම දන්නව කොච්චර අජූවද කියලා ස්වභාවයට වැඩිය මේ මේකප් දැම්මට පස්සේ කොච්චර අජූවද කියලා දන්නවනම් අනේ මෙච්චර සල්ලි වේදම් කරන්න එක්කොත් නෑ. අතර උන්ගේ මෝඩකමට නෙවෙයි ඒවා කරන්න මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලනු කාලා. ඔය නිකන් නාලා හිටියට පස්සේ හරි ලස්සනයි. ඔය සෝබනේට වැඩිය. ඉතින් ඒක නිසා තමන්ගේ ප්‍රകൃතිය දන්නවනම් කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ ලිපගිනි මොළවන තෙක්ජිය සැලියේ නටන නැටිලි කපම් පය දකුණු පයට සම නැහැ. වමත දකුණට සම නැහැ. වම් මොලේ දකුණු මොලේට සම නැහැ. අපි හිතන අපි සාධාරණ මිනිස්සු කියලා. අපි හිතන අපි දෙපැත්ත සමබර జాතියක් කියලා. අපිට පිස්සු නැහැ කියලා. අපිට ලෙඩ රෝග නැහැ කියලා. ට්‍රෙන්සි කියලා දින එහෙම හිතනවා නම් ඒක මෝඩෙක් කරවෙන කවුද කියලා. එහෙ එහෙම අවුරුරි චිත්තක්ෂණයකට හරි හිතනවා නම් මම සෞඛ්‍ය සම්පන්නයි. මට පිස්සු නැහැ කියලා. ඒකට තියෙන පිස්සු සනීප කරන්න පුළුවන් එකක් නෑ. අනිත් ඒවා සනීප කරතයි. උඩට ඒක සනීප කරන්න බෑ. බුදුහාමුදුරුවෝත් ඒ කොන්තරත් එක බාර ගන්නෑ. මේ භාවනා දෙපෙන්නේ අසමබරකම පෙන්වනවා. කිසිම දෙයක් සම්බර නැහැ කියලා. ඒ නිසා මේව අවංක ප්‍රකාශන අපි සතුටු වෙන්න ඕනේ අපි සමූහයක් වශයෙන් පවුලක් වශයෙන් අපි එකිනෙකාගේ අඩුපාඩුකම් පෙන්නගන්නේ දොස් දකින්න ස්වරූපෙන් නෙවෙයි. මේ වැඩ ඉවරලා යන්න ඉස්සලා අපිට සියල්ල හරි හැටියට දැක් ගන්න පුළුවන් නම් වැඩමුළුව සාර්ථකයි. ඒ නිසා අපි ඒකට ස්තුතිවන්තලා ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමින් වහන්සේ මේ භවයේදී නිවන් නොදුටුවහොත් සේක බල වැඩි වූ පුද්ගලයෙකුට ඊළඟ භවයේ ඉපදෙන ස්ථානය නිර්දය කළ නිර්ණය කළ හැකිද? හැකිනම් එසේ නිර්ණය කළ යුතු හොඳම ස්ථානය කොහේද? ඉක්මනින් නිවන් දැකීම සඳහා කර්ණාවෙන් නදාරම නැමේ. මේ මේ දැන් මේ මොහොත ඇර ඉක්මනට බලන්න තැනක් තියෙනවා ඒ පිස්සු තමයි. මේ මම දැන් මෙතන කියන තැනින් පිට කවුරු හරි හිතනවනම් සනീപ කරන්න පුළුවන් පිස්සුවක් නෙවෙයි. මේ දවස් තුනක් එකම දේ නැවත නැවතත් කියෙද්දි තව අහනවා තව වෙන තැනක් තියනවාද තව වෙන වෙලාවක් තියනවාද අනේ මට නැත්තම් ඔබ වහන්සේට පිස්සුද කියලා අහනවා මට පිස්සු නෑ ඒක තමයි දිනවනම් දැන් ඒ නිසා සෙන් බුද්ධකමේ තියලා තියෙනවා if not now when if not here where if not you who ඒ සිංහලෙන් දාන්නේ දැන් දෙවෙනම් කවද්ද යකෝ මෙතන නෙවෙනම් කොහෙද යකෝ තෝන වෙනම් කවුද යකෝ කියලා අහන්නේ. දැන් මේකනේ වෙන තැනක් තියෙන ඔබ වහන්සේ දන්නෝ. වෙන තැනකුත් තියෙනවා වෙලාවකුත් තියෙනවා අනේ මට කරන රහසෙන් මට විතරක් කියලා දෙන්න. මේක කියන්නේ පිස්සු ඇද්දලනවා කියලා කියන්නේ අපිට. පිස්සු බල රෝගය හැදිච්චාම පිස්සු ඇද්දලා තමයි බෙහෙත් දෙන්නේ අලු කූල් කවලා මේ අලු කෙසෙල් ගෙඩි වල අල කවලා පිස්සු ඇද්දලනවා. ඇද්දලා තමයි වතුර දැම්මම පස්සේ බල්ලෙක් වගේ කෑ ගහන්න ගන්න. ඉතින් ඒ වගේ මේවත් පිස්සු ඇද්දලා නැතයි. කරුණාකර මතක තියාගන්න මේ මම දැන් මෙතනින් එහාට කියලා මොනවා සරණ ගියත් අපි අවිද්‍යාව සරණ යන්නේ. කරුණාකර මේ සරල ඍජු කරන්න පුළුවන් දේ සරණ යන්න. අවසරයි ගරු ස්වාමින් වහන්සේ ඉක්මනින්ම මේ සංසාරය ඉවර කළ යුතුය යන හැඟීම නිතරම සිත් වේ. එහෙත් එය එසේ කියන පමණින් කෙලවර නොවන නිසා වීරිය වැඩි යුතුය. මේ භවයේදී නිවන නොදුටු පුද්ගලයෙකුට ඉක්මනින්ම නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය වේ නම් වරණතුල කෙටිම කාලයකදී අනාගාමී වීම සුදුසුද නැතිනම් සක්‍රුදාගාමී වීම සුදුසුද මාර්ගඵල වශයෙන් අනාගාමී බව උසස්වද කාලය වශයෙන් විශාල දීර්ඝ කාලයක් බ්‍රහ්මලෝකවල සිටිය යුතුය නමුත් සක්‍රදාගාමී ඵලවල පුද්ගලයන්ගේ උප්පත්තේ ඊට වඩා අඩු ආයශ ඇති තලවල නිසා ඊට වඩා අඩු කාලයකින් නිවනට පත්වීමේ අවස්ථාවක් නොවේද? කරුණාවෙන් පාදා දෙනු මැනවි. අර ඉස්සර එකනගේ නිවුන් සහෝදරියක් හරි සහෝදරියක් හරි තමයි ප්‍රශ්න ලියන්නේ. ඒ ලේමයි. අත්තගුරුත් එක වගේ. ඉතල ප්‍රශ්නේ ඔගේ අත්තගුරුත් එකමද? එක එකම පිස්සුව වෙන්න තියෙන්නේ. නිසා මම නැවතත් කියනවා මම දැන් මෙතනින් යහට කියලා කල්පනා කරන මොනම දෙයක වුණත් පිට කෙනෙකුත් අමාරු වැටුණා තමනුත් අමාරු වැටුණා කටනා කරලා ඉපැති වලට දික් කරන්න එපා මේ හම්බෙච්ච අවස්ථාව වගේ අවස්ථාවක් නැහැ අපිට ඒ නිසා අපිට ගිලිුණා කියලා කනකාට වෙන්න නෙමෙයි තියෙන්නේ කරුණා කළ වර්තමාන මොහොතට සමාධින්න භාවනා කරන වෙලාවේ මෙච්චර දුක යනවයි කියලා කියන කොච්චර අසතියක්ද කියලා මට හිතෙනවා මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සිල් රැද්දක් පොරවන තව කෙනෙක්ගේ භාවනා කරන අවස්ථාවක් නැති කරලා කොලත් පාවිච්චි කරලා පෑනොත් පාවිච්චි කරලා ධර්ම සාකච්ඡා වෙලත් අරගෙන කොහාටද මේ යන්න හදන්නේ? හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ. ඒක නොවෙන්න දෙන්න තියෙන හැම උපදේශයක්ම දැම පසුවිමක්ක හැමදේම දීලා තියෙද්දි ඒ අදින්නේ අර පැත්තටමයි. ඒ නිසා මම නැවත කරුණාවෙන් කියනවා අනික් අයට සංවේගී පිටව ගන්න වර්තමාන මොහොතේ විතර අපි වෛර කරන කිසිම චිත්තක්ෂණයක් නෑ. ඉන් එළියට යන්න තියෙන හැම දක්ෂකමක් අපි ළඟ තියෙනවා. වර්තමාන මොහොතට ගත්තත් හිත ඒකට ද්වේෂ කරනවා. ඊට වැඩිය පෙන්නවා අර අනාගාමිකම හොඳද, සකදාගාමී හොඳද, බ්‍රහ්ම ලෝකේ හොඳද, නිවන් ලැබීම හොඳද ආදී වශයෙන් මේ හොඳ දේවල් කියලා හිතලා තියෙනවා. නමුත් මේ වර්තමාන මොහොත පන්නන්න කරන දේවල් කියලා දන්නවනම් කොච්චර වංචනිකද? කොච්චර ෂටද? කොච්චර මායාවිද? ඒක දැක ගැනීම කොච්චර දුෂ්කරද? මොකද මේවා ඊටාම ගැඹුරු ධර්ම කියලා හිතන්නේ. වංචනික ධර්ම කියලා නෙවෙයි හිතන්නේ නිසා අපි සාධාරණව කියමු හැකි හැම වෙලාවෙම එළඹ සිට සිහිය තියාගෙන ඉන්න මම දැන් මෙතන කියන ප්‍රායෝගිකත්වයේ එහෙමනම් වරදින් නෑ මේ යන හැම තැනකම සුද්ධ කරලා ගන්න දෙයක් නෑ මේකේ. ඔක්කොම හරියට අසුචි මිරිකලා මැණික් හොයනවා වගේ. අසුචි වල මැණික් නෑ. චීනව වර්තමාන මොහොත තමයි. දීර්ඝ ප්‍රශ්නයක් අපේ අද කොටස් දෙකකින් මම ප්‍රකාශ කරන්නම්. අවසරයි ගෞණ්‍ය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ. ඉතා දීර්ඝ විස්තරයක් විස්තරයක් ලිවීම ගැන පළමුව සමාව අයතිමි. ප්‍රථමයෙන් ප්‍රශ්නයද ඔබ වහන්සේගෙන් ඉන්පසු එය ප්‍රශ්නයට විස්තරයක් ඉල්ලා සිටින බැවින් ඉන්පසු එම විස්තරයද සටහන් කරමි. සභාවේ ඉදිරිපත් වී සාකච්ඡාවට අකමැති නිසා කරුණාවෙන් මේ ප්‍රශ්නයට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්නය මාර්ගඵල සමාපත්තියට සමවදිනවා යයි කියන්නේ කුමක්ද? එම සමාපත්තිය ප්‍රගුණ කළ පසු ඊළඟ මාර්ගය ලැබීමට නම් එම මාර්ගඵලයේ ප්‍රවේශ ප්‍රතික්ෂේප කර ඊළඟ මාර්ගය සඳහා භාවනා වැඩි යුතු බව පොත්වල දැක ඇත්තෙමි. පහදා දෙනු මැනවි. මේ දක්වා භාවනාවේ තොරතුරු විස්තරය. ආනාපාන භාවනාව හා සම්බන්ධ නිසා සක්මන් භාවනාව ගැන තොරතුරු නොලියමි. නමුත් සක්මන් භාවනාවද හොඳින් වැඩේ. ප්‍රථමයෙන් සිත ශරීරය තුළ තබා පිටතින් පැමිණෙන අරමුණු වරණතුළු ශබ්ද රූප බලා සිටීමි. ක්‍රමයෙන් මෙසේ බලා සිටන විට පිටතින් පැමිණෙන බාහිර අරමුණු එයම නැවතුණි. ඉන්පසු ඉබේම සිදුවන ආනාපානයට සිත යොමු කළෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන්කර හඳුනා ගතිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ගැටෙන ස්ථානයන් පසු අසූ බැවින් මුල මැද අග වශයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන වෙනම බැලුවෙමි. එමෙන්ම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිග කෙටි සීතල උණුසුම් වැනි ලක්ෂණද නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාස ඉතාමත් සියුම් වී නොදැනී ගොස් සිත උඩුකයට නැගුණි. ඉන්පසු ඉතා වේගවත් බලාකුළු නිල් අහසේ ඇති වී නැති වී යන හැටි කාලයක් බලා සිටීමේ මෙම අභ්‍යාසය නිතර නිතර පුරුදු කර පරයන්කේ ඉඳගත් සැනින් දර්ශනය වන තරමට පුරුදු කළෙමි. එක්තරා දිනයක මේ දර්ශනය අතරමැදදී ශරීරයේ උඩා අංශු විශාල රාශියක් දඟලනවා වැනි අවස්ථාවකටපත් වී එකපාරටම මේ වලාකුළු සියල්ල ඇති වී පොලිතින් එකක් බඳු අවකාශයක් දිස්විය. ඒ වෙලෙහිම මෙහි ගත හැකි දෙයක් නැත නැත නැත යයි තුන් පාරක් ඉබේම වගේ සිතට වැටුණි. ඉන්පසු වේගෙන් ටනලයකින් යන්නක් වැනි හැඟීමක් ඇති වී කලවර කිසිවක් නොදැනී ගිය අවස්ථාවකටපත් වුණේ. ඒ ෂණයකින්ම රඟහලක වසා ඇති කළු තිරයක් වැනි දෙයක් පෙනී එම තිරේ උඩ උඩ මුළු දෙකේ විශාල ආලෝක ධාරාවක් ඇතුළට පැමුණ පැමිණ මුළු ශරීරයම වසා ගත්තේය. උතුරා යන සතුටින් සැනසීමත් සැපයක් දැනුනි. එහි සති කීපයක්ම මේ සතුට පැවතිනි. ඊටමත් ප්‍රබෝධයක් සිතේ පැවතින. නැවත නැවත මේ අවස්ථාව මතක් විය. ඉන්පසු භාවනා වැඩුවද බහුල වශයෙන් වැඩිවීමට අවස්ථාව නැතිවිය. නමුත් ලැබුණු විවේකයේදී විනාඩි 5ක් 10ක් හෝ භාවනාව වැඩි වෙමින් සක්මන් භාවනාව නම් වැඩි වීම නැත. නැවත භාවනාව වඩන විට ආශ්වාස ප්‍රශ්වාස ඉක්මනින්ම සංසිඳී කලින් පෙනුණා වූ ඇති වී නැති යන වලාකුළු අහස දැర్శණය විය. මේ භාවනා වැඩමුළුවේදී භාවනා වැඩු විටද ඊට ඉක්මනින්ම ආලෝකයේ සමග වලාකුළු දැర్శණය පෙනෙන විය. මේ පෙනෙනා නිල්පාට ආලෝකය මැද කළු පාට වලාකුළු ගැඹුරු ළිඳකට කිඳා බහිනවා වැනිව පෙනී කළු රවුමකට ගොනු වේ. නමුත් වැඩි වේලාවක් භාවනාව පවතින්නේ නැත. උපරිමයෙන් මිනිත්තු 45ක් වැනි කාලයකදී ඔබ වහන්සේගෙන් ඊළඟ අවස්ථාව සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. මේ සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. මේ වගේ වෙනකොට මේ මේ කතා කරලා තියෙන ඇත්තටම අහගෙන ඉනකොට තියෙන පරණ වෙච්ච සිද්ධියක්. ඒකේ සුවඳ මතකයක් තමයි මේ එලි කරන්න හදන්නේ. එතකොට දැනට විනාඩි 40ක් භාවනා කරනවා කියලා කියන්නේ කාන්දම් ඇල්ලුවා වගේ විනාඩි 40ක් 45ක් තියෙනවා. ඊට පස්සේ මේ මැච් පොදිය ඇවිස්සලා ගියා වගේ පොදිය ලිහිලා ගියා වගේ විසිරෙනවා. ඒ විසිරුණාට පස්සේ නැගිටින්නේ නැතුව මේ චෛතසිකෝල විසිරී යෑමක් මෙතන තියෙන්නේ. මම මේකට විසිරී ගියාට මෙයකට ආය නැකත එකතු වෙනවා. ගොනු වෙනවා. නිසා මේ පරියන්කේම මෙහෙම ඉඳලා අවශ්‍ය නම් පොඩි මේ වෙනස් කිරීමක් කරලා ආයසරයක් එහෙම භාවනාවට ගියොත් සමහරලාට ආය විනාඩි 10ක් 10ක් යන්නේත් නැහැ. බොහොම ඉක්මනට ආයතර හිටපු තැනට වැටෙනවා. එතකොට හිතෙනවා දැන් මේ එක රවුමයි කියලා හිතුවට ඒ රවුම ඇතුලේ තව තව මේ වගේ සියුම් සියුම් රවුම් තියෙනවා. ඊට පස්සේ හිතුවට වැඩි ඉක්මනට ආය ඇවිස්සෙනවා මේක. ඊට පස්සේ කායත් කාගෙන හිටියොත් ආය හිතුවට වැඩි ඉක්මනට තැම්පත් වෙනවා. මේ විදිහට මේ තැම්පත් වීම සහ විසීම කියන දෙක අතර සාපේක්ෂතාවය තැම්පත් වුණොත් ඇවිස්සෙනවා ඇවිස්සුණොත් තැම්පත් වෙනවා කියන එක භවනා ජීවිතේ ලකෝ මෝරච්ච ගතිය. දැන් මේ ඇවිසීම සදාකාලිකයි හිතලා නැගිටලා ලියනවා. එහෙම ලියනවා වෙනුවට මේ ඇවිස්සුණාට මේක තැම්පත් වෙනවා. තැම්පත් වුණාට මේක ඇවිස්සෙනවා. ආන්නේ දෙක දකින්න නිකන් උදාහරණයක් විදිහට උදේ නැගිටවට පස්සේ හිත අවදි වුණාට කය තිනවා කෝසජ්ජය කයේ තියෙන කඩෙච්චු ගතිය හේමම ඇඳේම එහා පැත්ත හැරලා ඉන්නේ තමයි. ටික වෙලාවකින් ආයෙ නින්දට වැටෙනවා. නින්දට වැටෙනකොට වැඩි වෙලා යන්නේ ආයෙසරක් අවදි වෙනවා. එතකොට හිතනවා නැගිටින්න ඕනේ කියලා නැගිටින්න ගියාට ආයෙත් හිතනවා දැන් ওই වෙලා තියෙනවනේ. කඩෙච්චු ගතිය ආයෙ එනවා. කොහොමෝම වෙවි වෙවි ගිහිල්ලා තමයි නැගිටින්නේ. ඒ නිසා පළවෙනි සැරේම එක පාරට නැගිට්ටොත් අපි දන්නේ මේ නිදිමත ක්‍රමයෙන් ක්‍රමයෙන් දීවිවි දීවි යන එකක් කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ වගේ වුණාට විශේෂයෙන්ම එක සැරයක් අර වගේ ආස්වාදජනක ආශ්චර්යවත් ජනක අත්දැකීමක් ලැබපු කෙනෙකුට ඕන තරම් කරුණු තියෙනවා විනාඩි 40කට නතර වුණාට දිගට ඉන්න බලන්න. දිගට ඉන්නකොට Tamanට තමන්ගේම අත්දැකීම් වලින් තමන්ගේම ක්‍රම සහ විදි වලින් අවිසිච්ච දේ තැම්පත් කරගන්න පුළුවන් වෙයි. ඒ අවිසුණාට පස්සේ ඒක සූත්‍ර දේශනාවල තියෙන විශේෂ මානජ සප්පාය වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා ඇවිස්සුනාට ඒ ඇවිසීමත් එක්කම ආය තමගේ මූල කර්මස්ථානේ මතුවේ. ආනපානේ නම් ආනපානේ මතුවේ. ආයසරයක් ආනපානට වඩන්න ඕනේ ආදුනිකයෙක් වගේ. දැන් ඉපදිච්ච බබෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ. දැන් තමයි මම ඉස්සෙල්ලා මූලික උපදේශ ක්‍රියාත්මක කරන්න හදන්නේ වගේ ආදුනික මනසක් අරගෙන ආය ආනපාන වැඩුවොත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ තැම්පත් වෙනවා. ඒ නිසා මේ දෙක සිද්ධි වෙනකන් හිතට වදිනකන් හිතට ප්‍රකට වෙනකන් අවිසිච්ච බමන්ට කය අවිසල නැගිට යන්නේ නැතුව දිගට කරන්න කරනකොට Tamanට තේරෙයි ඉදිරියක් තියෙනවා මේකේ අතන ඇර දිගට කෙරුවොත් ඉසල කොටසේ කියලා තියෙන්නේ Tamanට මාර්ගඵලයක් ලැබිච්ච කෙනෙක් ඒ මාර්ගඵලයේ ඉදිරි ගමන් සඳහා සුභසිද්ධිය පිණිස කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මේක ඇත්තටම ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ කොහොමද ඒක කරන්න කියලා. නමුත් අපි දන්න කාලේ හිටපු හොඳ ආචාර්යවරු සඳහන් කළා තියෙන්නේ පළවෙනි මාර්ගයේ මාර්ගයේ ලබලා ඊට පස්සේ ඒකට වෙන ඵල සමාපත්තියක් තියෙන එකටම යන්න පුළුවන්. ඒකයි දෙවෙනි සකදාගාමි මාර්ග ඥානයයි දෙක බොහෝ විට සමානයි. ඒ නිසා හිතා ගන්න බෑ තමයි දෙවෙනි මාර්ගයටද මේ ගියේ නැත්නම් පළවෙනි මාර්ග ඵලයට නැවත නැවත පෙළඹුණාද කියලා. ඒක ඒ දෙක අතර පුංචි වෙනසයි තියෙන්නේ. සුදුසු පරිසරයක භාවනා කරන කෙනෙක් නම් පළවෙනි මාර්ග ඥානය ලැබුවට පස්සේ ඒ ආසනයේදීම නැත්තම් ඊගාව ආසනයේදී ආයේ දෙවෙනි මාර්ගයට යන්න පුළුවන්. නමුත් අඳුරන්න බෑ මේ ගියේ එකම නැවත සැරයක් ගියාද එහෙම නැත්තම් අලුත් එකකට ගියේ කියලා. නමුත් ඔක්කොම ආචාර්යවරු පිළිගන්නවා දෙවෙනි මාර්ගයේ ඉඳලා තුන්වෙනි මාර්ගයට යන විශාල පිම්මක් පයින්. සකදාගාමී මාර්ගේ උඟාක් කෙලස් දෙකක් කඩාගෙන යන එකක්. එතෙන්දී ලොකු පිම්මක් එනවා. මේ එකක්වත් පිට කෙනෙකුට කියන්න බෑ මේ එකම දේ නැවත වුණාද එහෙම තමයි මාර්ගඵලයකට තරම් නොවන අත්දැකීම්ද කියන්න බෑ. නමුත් ඒක නැවත නැවත වෙනවනම් විච් එක නැවත නැවත වෙනවනම් ප්‍රතිපදාව හරියි. අපි ඒ නිසා අපි ජීවත් වෙන්න ඕනේ, හැඩ ගැහෙන්න ඕනේ. ඒ ලැබිච්ච අත්දැකීම නැවත නැවත ලැබෙන තාලෙට. ලැබෙනවා නම් එකම සිද්ධ වීමක් වෙනවා. එකම අත්දැකීම් වැඩිවීමක් කරනවා එහෙම නැත්නම් අලුත් අත්දැකීමකට යනවා. ඒක ඔක්කොම අපි කරන්නේ ගෙස් වර්ක් එකක් විතරයි. හිතාගෙන කරනවා. ඒක නිසා ඒක ගැන දැනුම තියෙන කෙනෙක් ලියලා තියෙන්නේ ලියලා තින්නේ මේ ඒ මාර්ගය ප්‍රතික්ෂේප කරලා ඊගාව ඵලයේ ප්‍රතික්ෂේප කරලා ඊගා මාර්ගයට යනවයි කියන එක පුංචි පුංචි උපක්‍රම රාශියක් තියෙනවා නමුත් ලේසි පොදු උපදේශය තමයි ලැබිච්ච අත්දැකීම නැවත නැවත වහවහ ළඟ ළඟ වඩ වඩා උත්සන්නව සජීවීව දැක ගන්න පුළුවන් විදිහට දිගට භවනාව යනවනම් කොතන හිටියත් හරියට කියන්න බෑ කොතනද ඉන්නේ කියලා ඉසදීට යන බව නම් කියන්න පුළුවන්. ඒ නිසා දහිතේ වෙලා මේක නැවත නැවත වඩන්න කියන එක තමයි කියන්නේ. ටිකිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නේ හැබැයි අපේ අnder මේක මේ යෝජනාවලියක් භාවනා මධ්‍යස්ථාන සම්බන්ධව ගෞණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මගින් පාලනය වන නිස්සන්න වනේ අති පූජනීයත්වය හා අලුත් අභිවෘද්ධිය සලකා මම මේ කරුණ ඉදිරිපත් කරමි. මා මේ ලියන්නේ නිස්සන්න වනේ කාමරවල සිටි කරපොත්තන්ගේ මාගේ ඇඳුම් බෑගේ සිට මා නිවසට ගෙන ආ නිසායි. පළවෙනි කාරණය නිදන කාමරවල පවිත්‍රතාවය යෝගීන්ට පෙන්වා දිය යුතුව ඇත. මේ සංවිධායක මගින් නිසි පරිදි අවබෝධයකින් එක යටි ඉරක් ගහලා තියෙනවා පරීක්ෂා කළ යුතුව ඇත. මා ගිය ගමන්ම මෝහන දුන් ප්‍රශ්නයක් මට ලැබුණු ඇඳ ළඟ තිබූ අධික පුස්ගඳ ඉරක් ගාල්ලියල් තියෙන සමාවන්න මේ සඳහන් කළාට කියලා නිහඬව මා පරීක්ෂා කළ විට නිදන ඇඳ ළඟ තිබූ මුහුණ සෝදන බේස්ෙම තුලින් පිට වූ කලින් පිට වූ අය හරියට පිරිසිදු නොකළ නිසා වතුර එකතු වී පල් වී තිබුණු වරන් ඇතුළේ කිරිතේ කියලා තියෙනවා තිබුණ කර්ටන් සෝදා හරියට වේලා නැතිව ගැටගසා එල්වා තිබුණ නිසා පුස්කඳ ඉක්ුත් විය. මේ බේසම එතැනට අවශ්‍ය නැතයි සිතේ ළඟම නාන කාමරයක් තිබෙන නිසා යට පයිප්පෙන් වතුර කාන්දීමක් ඇඳ යට තෙත් ගතිය තිබුණ මා නිහඬව වතුර බටේ වසා දැම්මා දෙවනි කාරණේ වැසිකිලි පාවිච්චි නොදන්නා අසරණ කාන්තාවන් සිටියා එයාට ඒ ගැන කියා දීමට වැඩපිළිවෙලක් අවශ්‍යයි හැඟේ නැතිනම් ඒ අයට ඒ අයගේ ඒ අයට ප්‍රශ්න අනෙක් අයටද ප්‍රශ්න. කවුරු කවුරුත් මේ ගැන කතා කර නැතුව ඉවසාගෙන සිටියත් මේවා ඉතා සරලව නිවැරදි කරගත හැකි ප්‍රශ්න නිසා ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. තුන්වෙනි කාරණය කැම කාමරේ පුංචි හැඳි මට ලැබුණු සෑම හැන්දක්ම යටපැත්ත අපිරිසිදුයි. රජී හේරත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අපට දැක් වූ සහයෝගය අති විශිෂ්ටයි. එයාගේ උපරිම මට්ටමින් සියලු කාර්යයන් ඉටු කරන බව පෙනේ. ඉහත කරුණු එයාට ඉදිරිපත් කරන්නට තරම්වත් හිත දුන්නේ නැත්තේ ඒ හැමගේම තිබූ කාරණික සහයෝගය නිසායි. නමුත් මෙම කරුණු මා ඉදිරිපත් කරන්නේ ඔබ වහන්සේට මේවා අඩුපාඩු ලෙස පෙනෙන්නේ නම් ඒවා නිවැරදි කළ හැකි නිසාත් පවිත්‍රතාවය සෑම යෝගිනියකටම පෙන්වා දීම අවශ්‍යයි. මට හැඟෙන නිසාත්ය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වැඩසටහනකට සහභාගී වූ නිස්සන්න වනයෙන් තවදුරටත් සන්නේපතන යෝගිනියක් විසිනි. මේක ඇතර තැපැලින් ආවේ නමක් සඳහන් කරලා නැහැ. ඉතින් ඇත්තටම මට මේක සම්බන්ධව ඉච්චර මට සමීප පාලන ශක්තියක් නැහැ. ඉතින් සමහරට එතන සභාවට ඉදිරිපත් කළා. සුදුසුක් කරමු කියලා මේකට ක්‍රම මේ ලියලා තියෙනකොට ක්‍රම දෙකක් අපි කල්යතු හිතලා බලලා තියෙනවා. එකක් තමයි ඒ දැනටමත් අංග සම්පූර්ණයි. මෙතෙන්ද එන දාන දෙන්න එන අයටත් රිට්‍රීට් එකට එන අයටත් ඔෆිස් එකට ආපු තැන ඉඳලා ආපහු යනකම් ප්ලේන් එකට ගොඩ වෙච්චහම මොකද්ද කරන්න ඕන කියනවා වගේ හැම එකක්ම කරලා පෙන්නන්න. ඒ වීඩියෝ කරලා හදලා ඉවරයි. අපි යථා කාලයක පටන් අර ගන්නවා. කොහොමද රෙජිස්ටර් වෙන්නේ? කොහොමද කාමරයට යන්නේ? කොහොමද වැසිකිළිය දොර අරින්නේ? කොහොමද ටැප් එක අරින්නේ? කොහොමද වැසිකිළි කරන්නේ? කොහොමද හොදන්නේ? මැෂින් ඔක්කොම වැඩ කරන හැටි පෙන්ලා දීලා තිනවා. මම හිතන්නේ එතකොට ටිකක් හරියයි. ඒ වුණාට මම හිතන්නේ ඔය රටක් සංස්කෘතියක් මේ වගේ වෙනස් වෙන වෙලාවේදී තෑහෙන ආයුධ ප්‍රමාණයක් කැඩෙන්න වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. අපි කරලා තියෙන දැන තියෙන ලෝකෙ තියෙන හොඳම ඉවගෙනක් දාලා තිනවා. හැබැයි ඒත් කඩනවා. කඩන්නේ කිරිබිම්මල් නැති කඩනවා. මේ වැසිකිළිය හදපු දවස්වල අපිට ලැබුණු අත්දැකීම් මුවින් නොබැන කරබන හිටියා. ඒ කියන්නේ ඇත්තටම ඒන මිනිස්සුන්ට දන්නේ නැහැ පාවිච්චි කරන්න. ඉතින් මේ මිනිස්සු අපේ සහෝදරනේ. අපේ සහෝදර සහෝදරියනේ. ඉතින් අපිට කරන්න තියෙන එකයි කැඩෙන කැඩෙන වෙලාවෙ හයි කරනවා. ඉතින් මේ වෙලාවේ හිටියා වෙනමම හොරේ මේ CFL බල්බෝඩපන් හොරකම් කරනවා. දාන එක දානකොට හොරකම් කරනවා. ඉතින් දායකයෝ ඇවිල්ලා යන්නේ නිසා එක විනාඩියක් නැතුව ඉච්ච ගමන් දායකයා තිත්තකුණ හරපෙන් බයිනවා. බල්බයක් දාන්න බැරිද මේ අපි සල්ලි නැද්ද කියලා. දාපු ගමන් තව කවුරු හොරකම් කරනවා. ඉතින් ඕකට කරන්න දෙන්නේ net එකක් හයි කරන්න ඕනේ. ඒකට දැල් හයි කරන්න ඕනේ. ලංගම් බස් වල තියෙන. ජීවිත විදි වැඩි හොඳයි අපි දාගත්තා. ගිනින එක ගිනිච්චාවයි. දායකයන්ට එක දීලා. ඉතින් මේ වැසිකිලි හදලා තියෙන හැම එකේදීම මතක තියානින්න මෙතන දන්න සුළු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ අපි සාකච්ඡා කරලා මේ ඩික් කරනවා. ඒක නොදන්න කට්ටිය කොහොම හරි මේ වැසිකිලි අර මේ වැසිකිලි හැදුවට පස්සේ සරත් ගිහිල්ලා බලනකොට මේ කාමරේ හොදන එකෙන් වතුර යන්නේ. බලනකොට ඒකට කක්ක කරලා. ඉතින් ඊට පස්සේ ඉතින් මොනව කරන්නේ? එතකොට අර වැසි කුස්සිය වතුර යන එක තියෙනවනේ අහ කැනකට ඒකට මේ විම් ටින් එකක් කියලා කරලා. ඊට පස්සේ පොලිටින් මල්ලකට සිලිසිටි මල්ලකට බත් දාලා ඒක දාලා වහලා. ඊට පස්සේ වතුර යනවා. ඊට පස්සේ අත දාන මිනිසයා වාසකුට්ටි වැඩේ කරනවා. ඉතින් මේක යුගයක්. අපි මේක දැනගන්න ඕනේ. ඒක ඒක පොඩි එක්කෙනෙක් දෙන්නෙක්ගේ උපකරණකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැම කෙනෙකුටම කක්ක කරන්නත් පුළුවන් හැම කෙනෙකුට හොදන්නත් පුළුවන්. දැන් හොදන්න දන්නයි අපි වගකීම් බාරගමු. දැන් අම්මා කෙනෙක් අපි යම් කිසි මට්ටමකට පස්සපැත්ත හොදා ගන්න පුළුවන් වෙනකන් පොඩි ප්‍රමාණයක් ගූමිර කරනවා නෙවෙයිනේ. ඒ අම්මලානේ කතා කරන්නේ නැහැ අම්මලා කවදාකවත් කතා කරන්නේ නැහැ. හැබැයි අනුන්ගේ දරුවන්ගේ මිරි කන්න කැමති නැහැ. ඉතින් මේ වගේ තැනක් හදනකොට අර ගුරුවරු විතරක් ආපු එක්කෙනෙක් ලියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උගන්වන්නේ භාවනාවක් නෙවෙයි සංස්කෘතිය ගොඩනගා ගැනීමක්. කාමිකව කතා කරන හැටි, ඇති ඇත්ත හැටියට කියන හැටි, සමූහයක් වශයෙන් ඉන්න හැටි පොඩි දේවල් නෙවෙයි. ඒ නිසා අපි භාවනා හරිය නෑ කියලා කිසිම කනගාටුවක් නෑ අපේ. නමුත් මේ වගේ භාවනා වැඩමුළුට ඇවිල්ලා අපි සාමූහිකව එකට ඉඳලා සාමූහිකව යනවා. මේ වගේ ලියනවා. ඒ ඒව අපේ සංස්කෘතිය නගා සිටීමක් නේ. ඒක නිසා එක තමයි අපි එන හැම කෙනාටම ඒ දායකයෙක් වශයෙන් යෝගාවචරයක් වශයෙන් වීඩියෝ ක්ලිප් එකක් පෙන්නනවා. මේ ආවම තියෙනවා. එක සැරයක් බැලුවට ඇත්තටම ඔක දන්න කෙනාට වරදු කෙනාට හිත වදින අනික කටියට වදින්නේ නැහැ. දෙක හුඟක් උත්සාහවන්ත සිද්ධ වුණා. උත්සාහවන්ත වෙන්න සිද්ධ වුණා මට මේ පිඟන් හොදන මැෂින් එකක් ගැන දාගන්න. ලංකාවේ කිසිම තැනක ගන්න බෑ. එක මැෂින් එකක් ගන්න මැෂින් එක වගේ දෙගුණයක් දඩ ගෙවන්න ඕනේ. බදු ගෙවන්න ඕනේ. පස්සේ මම ඒ මේ custom officer chief custom officer රේගුණෙල්ලදාරතුමා හම්බෙලා කිව්වා මේ ලාභ ලබන ව්‍යාපාරයක් නෙවෙයි මේක මේක පිඟාන හේදුවාට උඟ දෙනෙක් අතින් හේදෙන්නේ නැහැ ඉතින් ඒක නිසා කොහොමද කරන්නේ ඊට පස්සේ කිව්වා ඉතින් තියෙන නීතිය හැටියට ලංකාවේ මා සුකෝපභෝගී භාණ්ඩ ගෙනාවොත් ඒවක ලක්ෂ 4ක් විතර වෙනවා තව ලක්ෂ 8ක් බදු ගන්න ඕනේ කොහොම හරි ඊට පස්සේ ඇත්තටම කාර්ය සභාවට හේතු ගන්නන්න බෑ සංඝයා සුඛෝපභෝගී වෙනවා කියලා. ඉතින් ඇත්තට මේක සංඝයාගේ ප්‍රශ්න නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් ආද අපි ඉන්නේ 12 ඉඳලා 14 විශිවෙන්ද වෙනකොට නැවෙන් එනවා ওই භාණ්ඩේ වරායට. අපි කියන එකත් හයි කරවට වාසිය. ඔය හැන්දේ අට පැත්තේ තියෙන කුණු ටික අයින් කරන්න ඕයි. හැන්දේ යට පැත්තේ තියෙන තෙල් කුණු ටික අයින් කරන්න. ලේසි නෑ. ඒ නිල්ලඹ ගහලා තිබුණ එකක් තමයි මේ පැටි පිඟන් තිබ්බේ තියෙන කොටත් සබලෙන් දාලා හොදලා තියන්න ගන්න කොටත් හොදලා ගන්න වෙන මොන කරන්නේ. එහෙම නැතු ඒක අත ගන්න තෙල් කුණු ටිකක් තිබ්බයි කියලා කාට කියන්නේ? ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට එක සැරේ වගේ පියන් 60ක් 70ක් දාලා ඔක්කොම දාලා හොදන්න පුළුවන් යන්ත්‍රයක් ගෙනත් දාලා ඒක කරන්න මේ හැම එකක්ම මේ වගේ යෝජනා අනුව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් සමේක මේ සභාවට දැම්මේ මගේ උවමනාවට. තැපැලින් ඇවිල්ලා තුන ඉතින් මට ඕවා හම්බුනා කියලා ඇත්තට මට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. ඉතින් සභාගත කරුවාට පස්සේ අපි මේක ඊට පස්සේ කියනවා මේක මේ මම කරපු එකක් නෙවෙයි සභාවට ආපු ප්‍රශ්නයක්. කාර්ය සභාව මේ විදිහට පිටරන්න, දායකයෝ මේ විදිහට පිටරන්න උපාසකත්ව මේ විදිහට පිටඬ රට්ටු දැනගන්න මේ සුකෝභෝග වෙන්න හදනව නෙවෙයි පිරිසකගේ සෞඛ්‍යයක් පිරිසකගේ තියෙන අයිතිවාසිකම් කරනවා කිව්වහම ඒක තනි තනි එක්කෙනෙකුට නම් ඇත්තටම තවත් අඩුපාඩුකම් වෙනවා ඒක ලේසි නෑ එතකොට මට මතක් වෙන්නේ අපේ අම්මා දරුවෝ 11 දිනක් හදනකොට මොන්න තරම් බරාදින්නේ නැද්ද කියලා දවසක් ඒ ඕස්ට්‍රේලියාවේ ධම්මික හඳුරු මේ අපේ ගෙදර ගියා ගෙදර ගිහලා කිව්වා උඹලා දරුවෝ 11 දෙනෙක් ඇවිත් ගෙදර අම්මා මට පෙන්නපන් කියලා. අපේ අම්මා විහාර මහදේවගේ ඕන කෙනෙක් බොහෝම පිරිසිදු ඉංග්‍රීසි බැරි වුණාට කතා කරනවා. ඒක අම්මා උයන කුස්සිය බලන්න යන්න ඕනේ කියලා. ඉතින් යනකොට අම්මා පෝර්ණිකාව ඉඳගෙන තේ එකක් හදලා ඊට පස්සේ කෝ ඩිෂ්වොෂර් එක. කෝ ඇඳුම් හොදන එක. කෝ ඩ්‍රයර් එක. කෝ ගෑස් කුකර් එක. මොකක්වත් නැහැ. අම්මගේ අත් දෙක තියෙනවා හැත්තෙල්ලලා ඔක්කොම කළු පාට වෙලා. පෝරණයට දර ටිකක් තියෙනවා. උඩ පෝච්චිය තියෙනවා. 11 දිනාටම කන්න දෙන්නේ ඕකේ. එක එක්කත් නෑ ඔක්කොම අපි අලි ඇත්තු වගේ ඉන්නවා. එක එකට ඔක සාය රෝගේ නෑ. ඒකට කොන්දේ අමාරුවක් නෑ. ඔක්කොම අය යති තියෙනවා. ඉතින් මේ 40ක් එක්ක යනකොට දායකයොත් එක්ක ඇවිල්ලා පොඩි සෙල්ලමක්. ඒ නිසා මේ වගේ දේවල් වලට කවදාකවත් මේවා මේ ලියලම තියෙනවා වැරදි පෙන්වන්නට නෙමෙයි කරන්න කියලා. හැබැයි මම දන්න කවදාකවත් අංග සම්පූර්ණ කරන්න බෑ. ඒක සතුටක් තියෙනවා. එන්න එන්න එන්න අපි එක එක එක එක උපක්‍රම යොද යොදා කරන හැබැයි සමාජලාට අතිරික්ත දේවල් වෙනවා. වළක්වන්න බෑ. ඉතින් අතිරික්ත වෙච්ච දේව ගමන් චෝදනා කරනවා. මේ අනුන්ගේ සල්ලි තියනවා. ඔයහේ සුඛෝපභෝගී වෙනවා. මේ යන්න හදන්නේ මේ රට්ටු කරන වැඩ කරන්නද කියලා. ඇත්තටම මම කියන්න හදන්නේ මේ ලියුම් ඉදිරිපත් වීමෙන් අපි මේ ප්‍රයෝජන සලකලා කරන්නේ. ඒ අතරමැදයි අපි මේ භාවනාවකට වේලාව කලාව ගන්නෙ. ඒකමත් යම් පිරිස් පිරිස් වැඩ ගන්නවා. ඉතින් ඒ නිසා මේ එකට ඉඳගෙන එකට කාලා එකට සක්මන් කරලා එකට සාකච්ඡා කරලා කරන මේ වැඩපිළිවෙල මට පේන්නේ මානව වැඩක්. භාවනාවට විතරක් ආගමන විතරක් තේරවාදයට අයිති වැඩක් මම කිතලා දකින්නේ මානව වැඩක් කරන්නේ ඒකේ නායකයා තමයි බුදුහාමුදුරුවෝ දැනට ගිහිල්ලා බලන්න ඉන්දියාව කියන්නේ මොකක්ද කියලා. ඒතර මම 2500 600 ඉස්සෙල්ලා ඉන්දියාව කොහොම තියෙන්නේද කියලා ඒකේ වතුරකට පිපිච්ච නිලුමක් වගේ පුරණත්‍රිමගේ සද්ධර්මයක් ඇති කරලා අවුරුදු 2600ක් ගෙනල්ලා අපේ රටටත් බාර දීලා මේ කටයුතු කරන මොනතරම් අදිෂ්ඨාන ශක්තියකින් කරන්න නැද්ද? දේවදත්ත අනිවාර්යෙන් පිටිපස්සේ ලෝමෙන් මරන්න උත්සාහ කරා. අන්‍ය තීර්ථකයන් හැම ව්‍යාකරණයකම හැම අකුරකම වැරද්දක් කියුවා. ඒ එකකටවත් බුදුරජාණන්සේ පිටු බෑවේ නෑ. හැම දෙයකටම තර්කයට වෙනාට තර්කයට උත්තර දුන්නා. ප්‍රතිඵල වුණා ප්‍රතිඵල උත්තර දුන්නා. තමගේ ආදර්ශයෙන් වුණා ආදර්ශයේ උත්තර දීලා ස්වභාවික මරණයකට ලක් වුණා. ඒ නිසා අපි යමක් ඉල්ලනකොට අයිතිවාසිකම් හදා හටන් කරනකොට මතක තියාගන්න තියෙන අයිතිවාසිකම් හදා හටන් කරන්න පුළුවන්. නමුත් ඒවා දෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේවා එකක් සංවිධානය කරනකොට ඒ සංවිධායකත්වෝ සම්බන්ධීකරණ ඇත්තෝ කාරක සභාව බැලුව බැලමට පේන්නේ නැහැ. පේන්නේ නැති වුණාට ඒ අදින ඇදිල්ල මට හොඳ හොඳක් වෙලා තියෙන්නේ මට මුළු පද්ධතියම පේනවා. මුළු පද්ධතියම පේනවා පටන් ගත්ත දවසේ වෙනකම් මම බලන්නේ එකම අත්දැකීමක්වත් අහක දාන්නේ හොඳ නරක බෙදන්න යන්නේ මේ තමයි මානවයා. මේ තමයි ජීවිතේ. මේ තමයි සංසාරේ. මේ ඔක්කොමත් එක්ක ඉන්නවා. මොන විදිහින් හරි මේක හොඳ නරක බෙදන්න ගියොත් අර ඉස්සලා කිව්වා වගේ දකුණු කකුල කෙලින් වැඩ කරනවා වම් හොරට වැඩ කරනවා මම කැමති දෙකම යඩක ගන්නට වැඩ කරලා පුළුවන් තරම් කාගෙන යන්න ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න මේ වගේ අර පුංචි තොරතුරක් දීලා යන්න මෙහෙම ලියුල් ලියන්න ඕන කමක් නැත්තේ නෑ මොකද අපි හැම ටිටිට කරච්චාම හැම කෙනෙක්ගෙම පසු ප්‍රතිපල ඉල්ලනවා ඒක ගියාම යන්නේ කාර්ක සභාවට නිසයි මේ ධම්මජීව ආමතුරන්ට ලියන්න ඕන නිසයි වෙනම වෙලා තියෙන්නේ. ඔය මගේ උළුවට වැටුණොත් මේක කොහොමරි වෙයි කියලා හිතලා. ඇත්තට මට උපකරණ නැහැ. අඳු නැහැ මයි ළඟ. මම කරන්නේ මේ තියෙන පද්ධතිය ආරමයි. ඒකයි මං හිතුවේ මේක ධර්ම සාකච්ඡාට යොමු කරමු කියලා. ඉතින් හැම කෙනෙක්ම මේ වගේ තොරතුරක් අපිට දීලා යන්න යනකොට ඒක තමන්ගේ මේ මේ වැඩමුළු સમાප්තිය හම්බෙන ෆෝම් එකේම තියෙනවා. තමන්ගේ නිර්දේශ තමන්ගේ නිරීක්ෂණ ඒව හරිය වැදගත්. අපි මෙතෙන් එනකන් උදව් කරේ මේ ටික තමයි. ඒ නිසා අපි විනාඩි 10ක් විතර වැඩිපුර ගත්තා මේ ධර්ම සාකච්ඡාවට. ඉතින් අපි මේටි හැමනක් කියන්න නැත්නම් අපි මෙතනින් අපි දක්වනට වෙලාව ගන්නවා. තුනට පුරුදුපරිදි සාමූහික පරියන්කයකට යන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා නිසද්ද භාවයෙන් වෙන ඉදිරිපත් කරන්න ප්‍රශ්න නැහැ කියලා. හොඳයි එහෙනම් අපේ ධර්ම සාකච්ඡාවේ නිමා මෙතනින් සටහන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.